හැම දිනාටම සෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා දිනේ 2018 මැයි මාසෙ 31 වෙනි දා බ්‍රහස්පතින්දා දිනේ එකතු වෙන්නේ අභිධර්ම දේශනාව සහ සාකච්ඡාවටයි. අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් නවසීලන්තයේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සවනට ශිෂ්‍යස වෙනුවෙන් ඔබ වහන්සේව පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අදට නියමිත දේශනය ආරම්භ කරන ලෙසට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස මහානේ ස්වාමීන් වහන්සේ සමාවෙන් අපේ හඳුනේ ස්වාමීන් වහන්සේ මේ උපදේශනාව මැදට යන විසින් දැන් පට හදාගත්ත හොඳයි කියලා හිතනවා සද්දේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් හොඳමදි කැඩි කැඩි ඇහෙනකොට වගේ නේද කැඩි කැඩි වගේ ඇහෙන ස්වාමීන් වහන්සේ කැඩි කැඩි නැතිකුත් තියෙනවා කැඩෙනවා අපි ආවද කැඩි කැඩි ඉන්න මොකද කනෙක්ෂන් එක බලන්න වෙනවා ස්වාමීන් වහන්සේ හඬනම් පොඩ්ඩක් මදි වගේ පොඩ්ඩක් ඉන්න බලන්න අපේ මේ වොලියුම් එක අඩු කරලා දාන්න. නෑ අපේ වොලියුම් නෑ නෑ නෑ මේ පැත්තේ එහෙමයි මේ දැන් අපිට පේනවා දැන් ජයන්ත මහත්තයා කතා කරනකොටයි ස්වාමීන් වහන්සේ කතා කරනකොට ඒක ඔඩියෝ ලෙවල්ස් දෙකක් තියෙන්නේ. කැඩි කැඩි කැඩි කැඩි මේ අපොස්සේ මේ යුඑස් එකේ අප්සෙට් එකක් දාන්න නෑ. මේක හොඳට දැන් මේක විශේෂයෙන්ම විශේෂයෙන්ම සෙට් කරා මේ මේ දහම් වැඩසටහන් වල තමයි වෙන වෙන එකක් ඒක තමයි අද මොකක් හරි මේ මේ ඉස්සෙල්ල ෆෝන් එකක් තාපු නැත්තේ නැතුනේ මොකක් හරි මේ ෆෝන් මේ device එකේ නෙමෙයි වයිදන කනෙක්ෂන් රිපෙටි සර්වර් එකේ ප්‍රශ්න තිබුණා ඔය කියන්නේ ට්‍රේන්ට් එක දිගට යනවා. හොඳයි සයනස පොඩ්ඩක් ඔක්කොම නැවතාවක් මොන්නේ දන්නේ. මේ මම කියපු தත්ත්වේ නේද ඔය හැමෝටම අත්දකින්නේ මේ මේ මට කවුරු කියන්නේ මටත් එහෙම සංගමත්ය ඔයගොල්ලන්ට කොහොමද මේ විදිහටද සංගමත්ය ඔව් මෙහාටත් එහෙමයි. ආ හොඳයි. හැමෝටම එහෙම තමයි කියන්නේ. ස්වාමීන් වහන්සේ මම ඩිවයිස් එක ඔෆ් කරලා ආපහු වෙනවා ඇති නේද? ඒක තමයි මේ අපි කියවනේ හරි ස්වාමීන් වහන්සේ එනකන් අපි පොඩ්ඩක් එන මතක් කරගමු ගියපාර කිව් එක දැන් හතරවෙනි එක කිව්වේ සෙක්කා ගෝත්‍රබුම් ගරුම් කත්සා පච්චවෙක්ඛන්ති කියලා. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයෝ තමන්ගේ මාර්ග චිත්ත වීතියේ තියෙන ගෝත්‍ර භූසිත ගරුකොට ප්‍රත්‍යවේක්ෂණය කරනකොට ඒ ප්‍රත්‍යවේක්ෂා ජවනයන්ට ඒ ගෝත්‍ර භූසිත ආරම්මන අධිපති ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි එතනදී තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ පස්වෙනි වීතිය ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරේ සෙක්කා වෝදානං ගරුක්කත්තා පච්චවේක්ඛාන්ති කියලා. දැන් එතනදී සෙක්කා කියලා කියන්නේ සකදාගාමි අනාගාමි කියන ආර්ය පුද්ගලයන් තමයි එතෙන්දි කතා කරන්නේ. මොකද දැන් අපි කතා කරන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අධිපති ප්‍රත්‍යයෙන් පත්‍යෝ කියන. දැන් ඇත්තටම දැන් එතෙන්දී රහතන් වහන්සේලා ගන්නේ නැත්තේ රහතන් වහන්සේලා යමක් ප්‍රතිවීක්ෂා කරනකොට ඇතිවෙන්නේ ක්‍රියාසිත. ඒක කුසල ධර්මයක් නෙවෙන නිසා තමයි එතන ඒක අයින් කරලා තින්නේ. එතකොට සකදාගාමි අනාගාමි කියන ආර්ය බුද්ධිලයන් විසින් අර බෝධානසිත බෝධානසිත කියන්නේ ඒ මාර්ගයට පැමිණෙනකොට සකදාගාමි ඵලයට පැමිණෙන මාර්ග ඵල චිත්ත වීතියේ තියෙන බෝධානසිත ඒ කියන්නේ පිරිසිදු වීමේ සිත කියන එකයි බෝධාන කියලා කියන්නේ අන්න ඒ සිත ප්‍රතිවේක්ෂා කරනවා ඒතකොට ඒ ප්‍රතිවේක්ෂා කරනකොට ඒ ප්‍රතිවේක්ෂණ ප්‍රතිවේක්ෂා ජවන කුසල් ජවනයන්ට ආරම්මන අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා අර බෝධාන සිත කියන එක. ඒක තමයි පස්වෙනි වීතිය. හයවෙනි වීතිය තමයි සෙක්කා මග්ගා උට්ට හිත්තා මග්ගං ගරුම් කත්තා පච්ච වෙක්කන්ති කියන. එතකොට සෝවාන් සකදාගාමි අනාගාමි කියන ආර්ය පුද්ගලයෝ දැන් තම තමන් යම්කිසි මාර්ගයකින් ඒ ඵලයට පැමිණියා නම් ඒ මාර්ගය මාර්ගසිත ආරම්මන අධිපති ප්‍රත්‍ය වශයෙන් ප්‍රතිවේක්ෂා ජවනයන්ට ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි ඒකේ තේරුම. මොකද මේ එතෙන්දී අපි දන්නවා දැන් මාර්ග මාර්ගයකටපත් වුණාට පස්සේ එතෙන්දීම මේ කියනවා ඒක ප්‍රතිවේක්ෂා සිත් පෙළක් පහළ වෙනවා කියලා. එතකොට ඒ ප්‍රතිවේක්ෂා සිත් වලින් අරමුණු කරන්නේ අර මාර්ග සිත. ඉතින් ඒක නිසා ඒතනදී ආරම්මන අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. ඒ ටික තමයි ස්වාමීන් වහන්සේ එදා විස්තර කරේ අපිට අද ඉතුරු වෙලා තියෙන සාකච්ඡා ස්වාමීන් වහන්සේ අද කරයි සහජාත අධිපතිපත්යෙන් කොහොමද මේ කුසල ධර්මය කුසල ධර්මයක් කුසල ධර්මයන්ට ප්‍රති වෙන්නේ කියලා. ඒ ටික තමයි කිව්වේ ওই ටිකෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේලා දියමු කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙයි. තාම ස්වාමීන් වහන්සේ නැතිව දිනේ දලවත් මහත්තයා හඳු නෑ වගේ නේ වෙයි කියලා වැටෙනවා. දැන් නාවට පස්සේ එකතු කරමු නේද රත්න මහත්තයා? ඔය හැබැයි අපි ඒක තමයි ඔන්ලයින් සාම පේන්නේ නැහැ නේද උනාස්? තාම අවේ කියලා වගේ පේන්නේ. මම හිතන්නේ ඩිවයිස් එක අපව ඔෆ් කරලා ඔන් කරලා එනවා ඇත්තේ. එතකොට නිකන් අර බලන්න කට්ටිය දැන් ඔබ තුමත් කිව්වා මේවා ගෝචර වෙන දේවල්ද නැත්නම් කොහොමද දන්නේ නේද? ඒක කොහොමද දන්නේ මම හිතන්නේ කොච්චර දුරටම ළඟින් මේවා අදාරනවද දන්න ස්වාමීන් වහන්සේ සම්බන්ධ සම්බන්ධ වුණා. හොඳයි. ස්වාමීන් වහන්සේ වර දැන් සම්බන්ධ වුණා ප්‍රයම්දුනේ. දැන් අපි කතා කරන්න ඇහෙනවද හොඳින්? දැන් ඇහෙනවද මහත්තයා? අන්න දැන් හරි. දැන් ඔක්කොම හරි. අය හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් පටන් ගමු නේද මේ කොමුලින් පටන් ගමු එහෙනම්. හොඳයි හැමදිනාටම තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි එකතු වෙන්නේ සවන්ඩට සිසිලස ඔස්සේ කරන අභිධර්ම සාකච්ඡාවටයි. අද 2018 මැයි මාසයේ 31 වෙනි බ්‍රහස්පතින්දා සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිත ධර්ම සාකච්ඡාවයි. අදත් අප කෙරෙහි මහත් කරුණාවෙන් නව ශ්‍රීලන්තයේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවන්ඩට සිසිලස වෙනුවෙන් පාද නමස්කාර පිළිගන්නවා.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 ප්‍රණීත වූ ශ්‍රී සත් ධර්මස්කන්ධෙත ධර්ම රත්නයේ මනුෂ්‍ය විසින් වද නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේගා ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට උතුම් වූ නිර්වාණ ධාතුවට පත් වී වදාලා වූ ආහුණීය ආදී ගුණයන්ගෙන් පෙරුණා වූ ජීවිත ඇති අෂ්ටාරි පුත්‍ර මහා සංඝරත්නයට මම සිරසින් වැඳ නමස්කාර නමාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත වපරිමාණ ගුණ ආනුභාව බලෙන් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නේ ගුණ මොහොතකට මෙනෙහි කිරීම වන්දනා කිරීම තුළින් පහළ වුණා වූ කුසල චේතනාවන්ගේ පුණ්‍ය චේතනාවන්ගේ ආනුභාව බලෙන් අසාගෙන සිටින්නා වූ මේ පින්වතුන් මේ මොහොත වෙනකල්ම සීල සමාධි ප්‍රඥා වශයෙන් උපදවාගත් සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් අපි මේ කතා කරන්ට යන ධර්ම කරුණු ටික පැහැදිලිව පිළිසිදුව යහපත්වත් තේරුම් ගන්නට ලැබේවා මේ ධම්ම බඩ සත්‍යන තුලින් කියාදෙන ධර්ම කරුණ එක එකක් පාසා ඉතාමත් මොහොතින් වටහා ගැනීමට තේරුම් ගැනීමට සිහිය පහළ වේවා නුවණ පහළ වේවා ඥාන ආලෝකයේ පහළ වේවා හිත සමාධිගත වේවා සමාධිගත වුණා වූ සිතකින් එකතෙන් වුණා වූ සිතකින් නුවණින් නුවණින් පිරුණා වූ සිතකින් තථාගතයන් වහන්සේ විසින් අවබෝධ දේශනා කරවදාළ මේ උතුම් ධර්මයේ මෙනෙහි කර කර අවබෝධ කරගෙන පාරමී ධර්මයක් බවට පත් කරගෙන ධර්ම මාර්ගයේ ගමන් කොට නිවෙන සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. කාරුණික මේ ප්‍රාර්ථනාවත් එක්ක අද අපිට මේ වෙලාවට නියමිත ධර්ම කාරණා ටික අපි මේ මතක් කරගන්න බලාපොරොත්තු වෙනවා. බුදු පියාණන් වහන්සේගේ ඒ ධර්මයේ අපි මේ මේ දවස්වල කතා කරන්නේ ප ဋ ාණ ධර්ම කාණ්ඩේ වීති පිළිබඳව වීති ධර්ම පිළිබඳව කියන කොටස. ඉතින් මේ සතියේ ධර්ම කාණ්ඩයක් එකතු කරගත්තා ධර්ම කාණ්ඩයක් කතා කළා. මේ කොටසේ අපි කතා කළේ අධිපති පත්‍ය පිළිබඳව අපේ පින්වතුන් හොඳට තේරුම් ගන්නට දැන් මේ කතා කරන්නේ එක්තරා නීති ක්‍රමයක් පිළිබඳවයි. මේ කතාව මේ දක්වා කරන්න කලින් මේ දක්වා අපි මේ නීති විස්තරයට එහෙම නැත්නම් විසර්ජන විස්තරයට බහිද්ද කලින් අපි මේ මූලික වශයෙන් නම් වශයෙන් පත්‍ය ධර්ම 24 පිළිබඳව කතා කරගෙන සාකච්ඡා කරගෙන කැමිනියා බොහොම දුරක් මේ විසර්ජනාවාර කතා කරන්නට කලින් ඒ ටික අපිට තියෙන්න ඕන අපි පළමුවෙන්ම මූලික කරුණු සාකච්ඡා කරා සිත කියන්නේ කුමක්ද කියලා සිතේ බැඳී සිතට එක්කාසු වී සිතේ අංග උපාංග හැටියට ක්‍රියාත්මක වෙන්නා වූ චෛතසික ධර්ම පිළිබඳව කතා කළා. චිත්ත ධර්ම චෛතසික ධර්ම කියලා කියන්නේ මනසට සම්බන්ධ මනසත් එක්ක විඥානයත් එක්ක හිතත් එක්ක ඒ නාම ධර්ම සමූහයක්. නාම ධර්ම නොවන්නා වූ කොටසක් තිබෙනවා. නාම ධර්ම නොවන ධර්මතා දෙකක් තිබෙනවා. එකක් තමයි ලෞකික වශයෙන් රූප ධර්ම රූප පිළිබඳව විස්තර විග්‍රහයක් කරගෙන ආවා. ඊළඟට නිර්වාණ ධාතුව ලෝකෙ විතර වෙච්ච තැන දැන් මේ ධර්ම කාණ්ඩය අපි විස්තර කරලා ඊට පස්සේ මතක ඇති මේ වීති ගැන කතා කරන්නේ චිත්ත වීති කියලා જાතියක්. චිත්ත වීති කියලා જાතියක්. ඒ චිත්ත වීති ඇවිල්ලා අරමුණක් සම්බන්ධයෙන් ඒ කොහොමද හිත කියලා කියන්නේ කියන කතාව. හැබැයි එතනක් තිබෙනවා චිත්ත වීති සම්බන්ධයෙන් කතාවක් පංචද්වාර ආවර්ජන චිත්ත වීති මනෝද්වාර ආවර්ජන චිත්ත වීති කියලා වර්ග දෙකකින් අපි කතා කළා විවිධ දෙයකින් එතකොට එහෙම චිත්ත වීති જાතියකුත් තියෙනවා හැබැයි මෙතන දැන් මේ සූවිසි ප්‍රාඨාන ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්ම 24 එක එකක් විඥාන කතා කරගෙන ඇවිල්ලා දැන් වෙනස් වර්ගයක මේ වීති විග්‍රහයක් තමයි මේ කරන්නේ. ඉතින් අපි මේ හේතු ප්‍රත්‍ය ධර්ම පිළිබඳව විසර්ජනා වාරයේ ඒ වීති කතා කළා ආරම්මන ප්‍රත්‍ය ගැන කතා කළා දැන් මේ අධිපති ප්‍රත්‍ය ගැන කතා කරන්නේ මේ ආධිපති ප්‍රත්‍ය ගැන කතා කරනකොට අපේ පින්වතුන් හොඳට තේරුම් ගන්න මේ අධිපති බව කියන එක ආකාර දෙකක් තිබෙනවා අධිපති බව ආධිපතිත්වය මේ වචනේ ඇහෙනකොටම තේරෙනවානේ අපිට අධිපති මේ යම්කිසි ලීඩින් පාට් එකක් කරන ධර්මයක් කියලා නිකන් යම්කිසි බලවත් ධර්මයක් කියලා බලවත් එකක් කියලා අධිපතිකම කියන එක වගේ එකක් මතුවෙනවනේ අපේ අදහසක් එනවනේ අදිට. එතකොට මේ අධිපති ප්‍රත්‍ය ගැන කියනකොට අපි කරුණු දෙකක් තේරුම් ගන්න ඕන. එකක් තමයි අධිපතිකම එනවා ආරම්මණයක් හැටියට අධිපති වෙනවා අනිත් එක සහජාත ධර්ම හැටියට අධිපති වෙනවා. අරමුණක් අධිපති වෙනවා. ඒකට කියනවා ආරම්මන අධිපති ස්වභාවය කියලා. තව එකක් තියෙනවා සහජාත ධර්ම තිබෙනවා. ඒව අධිපති වෙනවා වෙලාවකට. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ අධිපති ප්‍රත්‍යයේ තියෙනවා ආරම්මන අධිපති ස්වභාවය සහජාත අධිපති ස්වභාවය මේක කලින් මේක මම විස්තර කරා නැවත අහන්න. හේතුව පිරිසිදුකමට පැහැදිලි අවබෝධයට ඒ වගේම කාරණේ තව හොඳට විස්තරව පුදුලව හොඳට තේරුම් ගන්නට හොඳ පින්තූරයක් මේකෙන් අපිට හදලා දෙනවා. ආරම්භන අධිපති කියලා කියන්නේ අපි පාරේ ඇවිදගෙන යනවා. අරමුණු ගොඩයි. මේ අරමුණු ගොඩක් වුණාට ඔක්කොම අරමුණු ආධිපති වෙන්නේ නැහැ. මේ සමහර අරමුණු තේරෙනවා අපේ හිත ඒකට අද්දලා ගන්නවා. හිත විතරක් නෙවෙයි. අපේ හිතයි චෛතසික චෛතසික ටික ටිකයි ඔක්කොම ටික ඒ අරමුණට අද්දලා ගන්න පුළුවන් හැකියාවක් මහා ගුණ ස්වභාවයක් මහා ධර්ම හැකියා බලයක් ඒ අරමුණේ තියෙනවා. ඒක නිසා තමයි ඒක ඒ ගතිය නිසා තමයි අපි ඒ අරමුණට නිකන් ගලාගෙන පාත් වෙලා ඇදිලා යන්නේ. අපි ගමනක් යනකොට මිනිස්සු ගොඩාක් ඉන්නවා. නගරයක් නැති යන මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඔය මිනිස්සු වගේම කඩපොළ වර්ග තිබෙනවා. සාප්පු තිබෙනවා. ඒ වගේම ওই බෝට්ස් තිබෙනවා. කෑම බීම කන බොන මිනිස්සු ඉන්නවා. ඇවිදින මිනිස්සු ඉන්නවා. යාන වාහන තිබෙනවා. ඔයගේ නොයේ මල් පැල කොළ ගොඩනැගි මා ගොඩක් තිබෙනවා. ලොකු බිල්ඩින්ග්ස් තියෙනවා. දිග පාරවල් ඕවා අතර අපි මේ හැම එකක්ම අපිට අරමුණක් හැම අරමුණක්ම අධිපති වෙන්නේ සමහර අරමුණු විතරක් අධිපති වෙනවා. පුරුෂයෙකුට නම් කාන්තා රූපයක් දකින්න වෙනවා. එතකොට මේ පුරුෂයාගේ වෙන මොකක් හරි හිත හිතාගේ හිත අර කාන්තා රූපයට ගිහිල්ලා ඒ පැත්තට නැමිලා ඒ පැත්තට ගලාගෙන ගිහිල්ලා ඒ පැත්තට නැඹුරු වෙලා දැන් ඔන්න මේ හිතන්න පටන් ගන්නවා කවුද මේ කොහෙද මොනවද කරන්නේ එතකොට මේ වෙන එකක් හිතාගෙන ගිය හිතට ඇයි මේ කාන්තා රූපය පිළිබඳ හිතන්න බැරි ඒකේ තියෙනවා ආරම්මන බලයක් ආරම්මන අධිපතිකම කාන්තාවක් යන. පරිගුඩා කාන්තාව වෙන. යනකොට මේ කාන්තාවට දකින්න ලැබෙනවා මේ පුරුෂ රූපය. එතකොට මේ වෙන වෙන දේවල් ගැන හිතාගෙන කල්පනා කරගෙන ගිය මේ කාන්තා හිතට මේ කාන්තාවගේ හිත චෛතසික ධර්මියෝ ටික අර තමන් හිතේ හිතා ගියා වූ දේවල් වලින් අයින් වෙලා ඉවත් වෙලා දැන් මේ පුරුෂ රූපය පිළිබඳව සිතන්න පටන් ගන්න. කවුද මේ? මොනවද කරන්නේ? කොහෙද? හැඩරුව. අන්න එතකොට මේ පුරුෂ රූපයට අර කාන්තාවගේ සිිතේ චිත්ත චෛතසික ටික ඔක්කොම යටත් වෙලා ඇදිලා ගලාගෙන ගියා. අන්න එතකොට කාන්තා රූපයේ කෙනෙකුට අධිපති කියන්නේ ආරම්මන අධිපති වෙනවා. පුරුෂ රූපයේ තවත් කෙනෙකුට ආරම්මන අධිපති වෙනවා. ඒ වගේම අපි හිතමු මේ තියෙනවා ලස්සන බබලෙන දේවල්. ඒ අතර දැන් සුදු පාටට බබලෙනවා. කිරි පාටට, නිල් පාටට ඔය අතර හතරම වගේ දෙයක් බබලෙන ගත්තාන් පස්සේ ඒකෙන්ට වැඩි හිතනවා. ඒ වගේම අපි පාක්කේ කියනකොට ඒක තිබෙනවා හැදිච්ච දේවල්. කොළ, දඩු, මල් ඉතින් ඒ අතර මේ මල් ටිකක් දැක්කයින් පස්සේ අනිත් ගස් වලින් අපේ හිත අයින් වෙලා අනිත් කොළ වලින් දළු වලින් අයින් වෙලා ඒ මල් පැත්තට යනවා. ඒ මලේ තිබෙනවා ආරම්ම අධිපති ස්වභාවය. ඕක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ලෝකයේ ඔය අරමුණු ගොඩාක් තිබෙනවා. ඒ වගේ තිබෙනවා ආරම්මන අධිපති ශක්තිය තිබෙනා වූ මහා අමුතු මේ අරමුණු ටිකක්. ඒවට හිත යොමු ගියයින් පස්සේ ඒවා එක ඒව සම්බන්ධයෙන් අපේ හිත හිත හිත හිත හිත යනවා. ඒ කියන්නේ හිතනවා කියලා කියන්නේ හිතයි, චෛතසික ටිකයි ඒ පැත්තට හැරිලා නැමිලා එක්කාස වෙලා ක්‍රියාත්මක වෙනවා කියන එක. කොහොම එකක් වෙනවා. ඕන්න ඔය වැඩේදී ආරම්මන අධිපති ස්වභාවය කියනවා. ඔන්න එකක්. ඔකට කියනවා ආරම්මන අධිපති බව. තව එකක් වෙනවා සහජාතාධිපති. සහජාතාධිපති කියලා කියන්නේ හිතට දැන් මේ හිතට අරමුණක් හැටියට ආපු දේ තිබෙන්නා වූ දේ තමයි ඉස්සෙල්ලා කතා කරන්නේ. දැන් තියෙන්නේ මෙතන අරමුණ හිතන හිතේ හිත ඇතුළත් වෙනවා අධිපති වැඩ කරන්න පුළුවන් යන්න ධර්ම. සමහර අරමුණු වලක් තිබෙන අධිපති වැඩේ කරන්න පුළුවන් හැකියාව. එතකොට ඒක ආරම්මන අධිපති. ඒ වගේම අරමුණක් ගැන හිතනකොට හිතන්නා වූ හිතෙත් වෙනවා අධිපති වැඩේ කරන්න පුළුවන් හැකියාව තියෙන බලවත් දෙයක්. අන්න ඒකට කියනවා හිතත් එක්ක සහජාතව හිතත් එක්ක එකට ඉපදී හිතත් එක්ක එකට උප්පත්තිය ලබාගෙන ඒම හැසිරෙනවට කියනවා සහජාත එකට ඉපදිලා අධිපතිගම් කම් කරන්නා වූ ධර්ම කියලා. මේ වගේ ධර්මත් මහා ගොඩාක් නැහැ. ඒකත් තේරුම් ගන්න ඉබේ. ආරම්මන අධිපති පැත්තට ගියාම ලෝකයේ බලන්ට අරමුණු තිබෙනවා අහන්ට අරමුණු තිබෙනවා හිතන්ට ආස්වාදනය කරන්න ගොඩක් අරමුණු තිබෙනවා අතීත අනාගත වර්තමාන ඔය හැම එකකම ආරම්මන අධිපතිකම් කරන්න පුළුවන් ඒවා අඩුයි. සමහර අරමුණු විතරක් අධිපති වෙනවා. ඒ වගේ අපේ හිතේ හිත තිබෙනවා චෛතසික 52ක් තිබෙනවා ලෞකික සිත් 82ක් තිබෙනවා ලෝකෝත්තර සිත් 7ක් තිබෙනවා විස්තර වශයෙන් 40ක් තිබෙනවා ඒ වගේම මේ ඔක්කොම මේ ඔක්කොටම අධිපති වැඩේ කරන්න තියෙන්නේ බෑ. මේ ධර්ම චෛතසික වලින් මේ සිත් වලින් අධිපති හැකියාව තිබෙන්නා වූ ධර්ම තිබෙන්නේ හතරයි. ඒ හතර තමයි ඡන්දය, චිත්තය, වීර්යය, මීමන්සා කියන හතර. මොන බලන්න ඡන්දේ කියන්නේ චෛතසික ධර්මයක්. ඕක අධිපති වෙන නිසා. චිත්තේ කියන්නේ හිත. අනිත් එක තමයි විරිය කියලා කියන්නේ මේ චෛතසික ධර්මයක් වීදි චෛතසික ධර්ම. එතකොට විමර්ශාව කියලා කියන්නේ ප්‍රඥා චෛතසික. එතකොට චෛතසික ධර්ම තුනක් තිබෙනවා ඡන්ද විරිය වීමා සහ ප්‍රඥාව අනිත් එක හිත. මෙන්න මේ අරමුණ පැත්තට ගියා වූ ආරම්මනාධිපති බවයි මේ හතර දිනාගේ ගැන එයා ඒ ධර්ම ගැන කතා කරන එක තමයි මෙතන කියන්නේ. දැන් අපි ඔයක කොහොම තේරුම් අරගන්නේ? ඊළඟට අපි යම් මේ වැඩේ සිද්ධ වෙනකොට මේ සිද්ධ වෙන විදිය යන්ට කියනවා අධිපති පත්‍ය යටතේ කියන්නේ නීතිවාර. ඒවත් මේක විසඳා දෙන يعني විසර්ජනාවාර කියලා කියනවා නීතිවාර කියලා. විසර්ජනා කියලා කියන්නේ මේ අධිපති පත්‍ය කතාව කොහොමද වෙන්නේ කියලා අපිට හොඳට පැහැදිලි කරලා දෙන විදිය. මේක යටතේ වීතිවාර තියෙනවා 10ක් විතර. වීතිවාර 10ක් තිබෙනවා. අපි මේ වීතිවාර 10 ඉස්සෙල්ලා තේරුම් ගනිමු මෙන්න මෙහෙම. මේක කියන්නේ මෙහෙමයි. පළවෙනි විස්වාරය කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අධිපති පච්චයෙන් පච්චය. ආරම්මනාධිපති සාජාතය. ඒකෙන් කියන්නේ කුසල ධර්මය කුසලෝ ධම්මෝ කුසල ධර්මයක් කුසලස්ස ධම්මස්ස තවත් කුසල ධර්මයකට අධිපති පච්චයේන පච්චයෝ අධිපති භාවයෙන් පත්‍ය වෙනවා එකක් අධිපති. එකක් තමයි ආරම්මන අධිපති වෙනවා. අනිත් එක තමයි සහජාත අධිපති වෙනවා. ওই දෙකෙන්ම අධිපති වෙනවා. හොඳට මතක තියාගන්න ටයිටල් එක. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්ම. වචනයන් එහෙමයි. දැන් මේ කුසල ධර්ම කතාවක් මේ යන්නේ. කුසල ධර්මයක් කුසල ධර්මයට අධිපති වෙනකොට තමයි අධිපතිය දෙන්නේ කියන එකක් තමයි ආරම්භණයත් අධිපති වෙන්නේ සහජාත ධර්මත් අධිපති වෙනවා. ඔන්න පළවෙනි චිත්ත වීති. ඒ කියන්නේ චිත්ත වීතින වීති වාරේ විසර්ජනාව දෙක දෙක මෙහෙමයි. කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන් පච්චය. අකුසල ධර්මය මේක කුසල ධර්මය කුසල ධර්මය අකුසල ධර්මයකට අධිපති භාවයෙන් පත්ති වෙනවා. හොඳට මතක කුසල ධර්මය අකුසල ධර්මයකට අධිපති වෙනවා අධිපතිපත්ති භාවයට. එතනදි තියෙන්නේ ආරම්මන අධිපති භාවය විතරයි. ආරම්ම ඒකේ සහජාත අධිපතිකම නැහැ. ඔක මතක තියාගන්න. තුන. ඒකෙන් මෙහෙමයි කියන්නේ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අධිපතිපච්චේන පච්චයෝ කුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට අධිපති භාවයෙන් පත් වෙනවා. එතනදී දෙකක් වෙනවා. ආරම්මන අධිපතිත් වෙනවා, සහජාත භාවයෙන් අධිපතිත් වෙනවා. දැන් එතකොට කුසල ධර්මයේ තුනක් ආවා. තව එකක් තිබෙනවා. තව තියෙනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්ම අව්‍යාකතස්ස ධම්මස්. කුසල ධර්මයක් කුසලයටයි අව්‍යාකෘතයටයි කියන ධර්මතා දෙකටම අධිපතිභාවයෙන් ප්‍රාප්ති වෙනවා. එතන තියෙන්නේ එකයි. ඒ තමයි සහජාත අධිපති සත්වය විතරයි. දැන් එතකොට බලන්න අපිට මේ අධිපති කතාවේ අධිපති භාවයේ දක්වන විසර්ජනාවල් කීයක් ආවද පේන්නේ? ඒ කියන්නේ වීතිවාර හතරක් වෙනවා. කුසල ධර්මයටදී කුසලයේ කුසලයට යනවා කුසලයේ කුසල අකුසලයට ප්‍රති වෙනවා කුසලය අව්‍යාකෘතයට ප්‍රති වෙනවා කුසලය කුසලයට අව්‍යාකෘත දෙකටපත් වෙනවා කියලා මේ අධිප්‍රතිපත් වෙනවා කියලා හතරක් තව අපිට මේ විසර්ජනාවාර 10න් තවත් එපාය මේ හයක් අපි බලමු ඊළඟ වීති වාරය කොහොමද කියවෙන්නේ කියලා. මේ තේලිය හොඳට මතක තියාගන්න. මතක තියාගත්තාන් පස්සේ ඉස්සරහදී කෙත ලියා ගන්න ලේසි. ඒ කියන්නේ අපි දැන් මේ බොහෝම සියුම් වූ බොහෝම සියුම් වූ දෙයක් තමයි මේ අතකට ගහන්නේ. ඒක තමයි හොඳටම තේරුම් ගන්න ඕනේ. දැන් මේ අ තේනවනේ මේ ඉර එළිය වැටෙනවනේ. අපිට ඉරේදී වැටුණාන් පස්සේ දැන් කියන්නේ ඉරේලිය කියලානේ. අවුව වැටෙනවා, ඉරේලිය වැටෙනවා, සූර්යාලෝකය බලන්න හැම තැනම ආලෝක කතාවනේ කියන්නේ. ආලෝකය, සූර්යාලෝකය, එළිය. එහෙමනේ. ඒකේ අස්සේ තියෙනවා තව જાතියක්. දැන් අපි කියන්නේ මේ මේ සූර්යාගේ තේරෙනවා මේ අපි සූර්යාට තැන දෙන්නේ එළිය. ඉරේලිය කියලා කියන්නේ. හැබැයි ඒක කියනවා අස්සේ රස්නේ ගතිය. පේනවනේ. එතකොට සූර්ය ආලෝකයේ තිබෙන එළිය ප්ලස් හීට් එක තියෙනවා රස්නේ. ඒ විතරකුත් නෙවෙයි. දැන් ඔය ඕස්ට්‍රේලියාවේ මෙහි තියෙන විශේෂ මෙහෙ තියෙන ගොඩක් අපි කියනවා මේ වචන අකුරක් දෙකක් පාවිච්චි කරනවා. UV කියලා. Ultra violet. සමේ පිළිකා හැදෙන්න හේතු වෙන්නා වූ යම්කිසි ස්වභාවයක් කිරණ ස්වභාවයක් ඕක යස තියෙනවලු. ඕක අපිට වෙන්නේ අපි හැම වෙලාවෙම බලන්නේ හැම වෙලාවෙම බලන්නේ ලොකු කොටස විතරනේ. ඉරේලිය හරි. ඒකේ හීට් එක ගැන වැඩි හිතන්නේ. හරිද? අපි දන්නවා. හැබැයි අල්ට්‍රා වයලට් එහෙම හිතන්නේ නැහැ. අරකට ඔක තියෙනවනේ. ඒ කියන්නේ පිච්චෙනකොට මේකේ හැදෙනවා කියන්නේ මේ කැන්සර් හැදෙනවා කියන්නේ ඔය වගේ ධර්මයක් අස්සේ ප්‍රධාන ධර්මයක් අස්සේ හැංගිලා ඒ වගේම සිව්ව කැවිලා ඒ ක්‍රියාත්මක ස්වરૂපයෙන් තිබෙන ඒවා තමයි ඔය මේ ඒ වගේ තැනක කතා කරන්නේ. ඒක නිසා සූත්‍ර දේශනාවක වගේ නෙවෙයි මේකේ අස්සේ හරිය ගැඹීරත්වයක් තියෙනවා. මේ අල්ට්‍රා වයලට් හොයන්නා වගේ තමයි මේකේ තියෙන්නේ. හැබැයි නැත්තිලා තියෙනවා. සතහාගතයන් වහන්සේගේ නුවණ ඔය අස්සේ වින්ගල තියෙනවා. දැන් මා පේනි හතරක් කිව්වා. අපි දැන් බලමු අනිත් දෙක කොහොමද යන්නේ. උසල ධර්මයට තේ මම පේනි හතරක් කිව්වා. දෙක. දෙවෙනි කොටස යන මෙහෙම. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චේ අකුසල ධර්ම ඒ කියන්නේ කුසල චිත්ත ඔය තියෙන චිත්තයිසික අකුසල ධර්ම මොකක් හරි දෙයක් අකුසලස්ස ධම්මස්ස අකුසල ධර්මයකට අධිපතිපත්තියෙන් පත්ති වෙනවා. එතනදී ආරම්භන අධිපති සාජාතාධිපති. අකුසල ධර්මයක් අකුසල ධර්මයකට පත්ති වෙනවා. එතනදී කරුණු දෙකයි. ආරම්භනක් වෙනවා සාජාතත්වය. දෙවෙනි එක අකුසල සම්පන්නයි. අකුසල ධර්මෝ අභ්‍යාකටස්ස ධම්මස්ස අධිපතිපච්චේන පච්චයෝ අකුසල ධර්මය අධිපති අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයකට අධිපති වෙනවා. හැබැයි එතනදී මේ සහජාත අධිපති භාවය විතරයි. ඊළඟට තව එකක් තිබෙනවා. අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච්ච අභ්‍යදම්මස්ස හරි ප්‍රතිපච්චේන පච්චේ එතනදී සහජාත අධිච්ච විතරයි දැන් එතකොට අකුසල ධර්මයට තියෙන අකුසලය අකුසලයටපත් වෙනවා අකුසලය අව්‍යාකෘතයටපත් වෙනවා අකුසලය අකුසලයටත් අව්‍යාකෘතයටපත් වෙනවා දැන් මේකේ මෙතන තියෙනවා එතකොට හතක් ඊළඟට අව්‍යාකෘතයට තියෙන තුනක් අභ්‍යාකෘතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්ම සාධිපති පච්චේන පච්චේන එතනදී අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකටම අධිපති වෙනවා ආරම්මන වශයෙන් සහජාත වශයෙන් ඊළඟට නමේ අව්‍යාකෘතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චේ අධිපති අව්‍යාකෘත ධර්මයක් කුසල ධර්මයකට අධිපති භාවපත් වෙන එතනදී ආරම්මන අධිපති විතරයි වෙන්නේ දහවෙනි පේළිය කියනවා මෙහෙම. අව්‍යාපතෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චේ අව්‍යාපත ධර්මයක් අකුසල ධර්මයකට අධිපති භාවයෙන් පත් වෙන. එතනත් ආරම්මන අධිපති විතරයි. ඔය විදිහට තියෙනවා තේලි වීති යන තියෙනවා 10ක්. ඕකට කියනවා විසර්ජනා වාර වීති වාර 10යි. ඔක සජ්ජායනා කරනවා සමහර තැන්වලදී. ඔබ තේනවා දැන් මේ සත්‍යයනා කරන්න පිළිවෙලා. දැන් මම මේ වෙනකොට කියලා දුන්නා ආරම්මණයක් අධිපති වෙන්නේ කොහොමද? සහජාත ධර්මයක් ඡන්ද චිත්ත විරේ වීමස අධිපති වෙන්නේ වෙන්නේ කොහොමද කියලා. දැන් තියෙන්නේ ඒක වෙන විනය පිළිබඳව කියන්න. නම් මම ගිය සතියේ ඔය පිළිබඳව ටිකක් කියලා දුන්නා. මම හිතන්නේ වීදි හතරක් ගියයි කියලා. මේ වීදි හතරක් ගියා කියලායි මගේ මතකය. කුසල ධර්මය කුසල ධර්මයට අකුසල ධර්මය කුසල ධර්මයේ අකුසල ධර්මයට මුලින් තියෙන හතර මම හිතන්නේ අද තියෙන්නේ අපිට අකුසල ධර්මයක් අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අධිප්‍රප්ප වෙන්නේ කොහොමද කියන එක. මේ අපි බලමු හොඳට බලන්න පස්වෙනි චිත්ත වීති. ඒ කියන්නේ පස්වෙනි වීති වාරය. අකුසල ධර්මය අකුසල ධර්මයට අධිපති වෙනවා සහජාත අධිපතිත් වෙනවා ආරාමන අධිපතිත් වෙනවා. ඔය ස්පර්ශ ශක්ති ශක්ති දෙකක්. ප්‍රත්‍ය ශක්ති දෙකක් එතන. සහජාත ප්‍රත්‍යයයි ආරාමන අධිපති ප්‍රත්‍යයයි. මේක වෙන විදියක් අපි හිතලා බලමු. එතකොට මේ තව එකක් දැනගත යුතුයි. ඔක කියනවා මේ පත්‍ය ශක්ති පත්‍ය ශක්ති පත්‍ය ශක්තිය නැත්තම් ඒක කරන්න බෑ දැන් අපි කියවනේ අර ආරම්මණයේ තිබෙන අ මලක් මල කියන්නේ අරමුණ ඒ අරමුණේ ඒක ආරම්භන ආරම්භන අධිපති වෙනවා. හැබැයි ආරම්භන අධිපති වෙන්නේ ඔය මලේ තිබෙනවා අපිට පේන්නේ නැති. මනින්ට බැරි අමුතු විදිහේ හැංගිච්ච ගුණ ශක්ති විශේෂයක්. ආරම්භන ශක්ති බලයක්. ඔකෙත් තියෙනවා. ඒක මීටකින් මනින්න පුළුවන් එකක් නෙවෙයි. ඒ ශක්තිය තියෙන හින්දා තමයි ඒක අපේ හිත ගන්නෙ. අපේ හිතේ හිත අද්දන්නේ. කාන්තා රූපයක කාන්තා රූපය කාන්තා රූපී තිබෙනවා යම් කිසි අමුතු බලයක් හැකියාවක් ශක්තියක් යම් කිසි කෙනෙකුගේ හිත ඒ පැත්තට නම්ම ගන්න අද්දා ගන්න. ඕක මේ කිව්වෙන් පස්සේ කෙනෙක් හිතන්න පුළුවන් මේ ඒ හිත කාන්තා ස්වરૂපය කාන්තාව ඒ රූපයක තිබෙන්නේ පුරුෂ හිතක් නම්ම ගැනීමට අද්දා ගැනීමට විතරයි කියලා. එහෙම හිතන එක ධර්මානුකූලව වැරදි. හේතුව කාන්තාවෝ කාන්තාවන්ගේ හිත්ම ගන්නවා. කවුරු හරි අංකසි ඇඳුමක් ඇඳගෙන ඉච්චොත් එහෙම කාන්තාවක පිරිමින්ට වඩා බලන්න කාන්තාව. ඒක කාන්තාවගේ තිබෙනවා යම්කිසි ඒ බල විශේෂයක් ඒ ඇඳුමේ රූපයේ අර අනිත් කාන්තාවන්ගේ හිටික ඔක්කොම මේ පැත්තට අද. එතන කියනවා බලයක් ඒකට කියනවා ආරම්මන මේ අරමුණේ තිබෙන ප්‍රත්‍ය ශක්තිය කියලා. ඕක මේ කාන්තාවන්ගේ වරදක්වත් පුරුෂයන්ගේ වරදක්වත් බලන අයගේ වරදක්වත් එහෙම නෙවෙයි. මේ ධර්ම කතාව කරනකොට පුජ්‍යලිය උස් පහත් කරලා ඒ වගේම මගේ අපේ අරයාගේ මෙයාගේ කියලා එහෙම වර්ග කරන්නේ නැතුව කෙනෙකුට අයිති කරන්නේ නැතුව Tamanta අයිති කරගන්නේ නැතුව ධර්ම ශක්තිය විතරක් හිතන්න ඕනේ. ඒක මේක ලෝකත් ස්වභාවයක් නේ. මේක අපි කාටවත් අයිති නැතුව අපි මේ ලෝකයට අයිති නැතුව අපි අපිටත් අයිති නැතුව මේ ලෝකෙට ඉපදලා තිබෙන ඉඳලා තියෙන ඉඳලා අපි යනවා. ඒකට අනිත් කෙනෙක් කියන වෙන්න බෑනේ. ඒක නිසා මේ ස්වභාව ධර්මයේ තිබෙන සබ්බේවත්. ඒක නිසා මේ මේවා ධර්ම ස්වභාවය. කාගවත් වරදක්වත් වැඩිපුර හොඳක්වත් එහෙම නෙමෙයි මේක ධර්ම ස්වභාවය. ඒක නිසා ආරම්මණය සත්‍ය ශක්තියක් තියෙනවා. ඒ වගේම තමයි මේ සහජාත ධර්ම ලක්ෂණයනවා මේ සත්‍ය ශක්තිය. ඒ කියන්නේ ඡන්දයේ තිබෙනවා මේ සත්‍ය ශක්තිය. චිත්තයේ තිබෙනවා ඒ වගේම අධිපති ප්‍රතිශක්තියක් තිබෙනවා. අනිත්‍යවට නැති හැකියාවක්. මේ විසිතන අධිපති ප්‍රතිශක්තිය ප්‍රඥාව තිබෙන අධිපති ප්‍රතිශක්තිය දැන් මේ ඔය විදිහට ස්වාමීන් වහන්සේ සමා වෙන්න ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපිට කරන්න තියෙන්නේ දෙවෙනි චිත්ත වීතියයි කියලා දෙවෙනි වීතිය කියලා එහෙමද එහෙම කලින් දවසේ අර අනිත් හතරක් ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරා අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන කොටස කුසල ධම්ම ඊළඟ එකටයි යන්න තියෙන්නේ කියලයි කියන කුසලෝදම්ම කුසලෝදම්මෝ අකුසලස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චෝ ආරම්මනාධිපති කියන එක තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඊට කලින් අපි අර මේ අර සහජාත ප්‍රත්‍ය වෙන විදිහ විස්තර වුණෙත් නෑ ස්වාමීන් වහන්සේ. ඒකට වෙලාවක් තිබුණෙත් නෑ එදා. ආයෙ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් දෙවෙනි ප්‍රත්‍ය මේ දෙවෙනි වීති වාරයට යමු. දෙවෙනි වීක්කාරය කියන්නේ. ඔව් මට ඒක ඇත්ත වශයෙන්ම මේ මම හිතන්නේ හතරම කිව්වයි කියලා හේතුව මගේ මතකයේ තියෙන්නේ අර ආරම්භන පස්සියම කිව්වනේ ටිකක් වැඩිපුර ඒකත් එක්ක තියෙන්නේ. එහෙනම් දැන් තියෙන්නේ දැන් අපේ ජයන්ත මහත්තයා කියපු විදිහට දෙවෙනි චිත්ත වීදි වාරයේ තියෙන්නේ මෙහෙමයි. අපි මේක මේකත් ඉතින් ප්‍රයෝජනයි. ඔය කියපු එක ප්‍රයෝජනයි. ඒකත් ඒ විදිහට හිතා ගන්න. පළවෙනි කුසල විචිතන්න බලන්න කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අධිපතිපත්තේන පස්සේ කියලා කිව්වා. එතනදී වීති වාරේ යනකොට තියෙනනේ දෙකක්. ආරම්මන අධිපතිත් වෙනවා සාජාත අධිපතිත් වෙනවා. දැන් අපි හිතමු කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අධිපතිපත්තේන පස්සේ කියන තැන ආරම්මන අධිපති භාවය විතරයි තියෙන්නේ. එතන තියෙන්නේ විචිවාර මේ ඒ විචිවාරයේ ආරම්භන කතාව කියන එක විතරයි. අපි ඒක එහෙනම් සලකා බලමු මෙහෙම. මේකේ සිංහල තේරුම මෙහෙමනේ. සිංහල තේරුම ගන්නෙ කුසල ධර්මයක්. හොඳ එකක් නේ. කුසල ධර්මයක් කියන්නේ හොඳ එකක්. මේ හොඳ කුසල ධර්මයක් අකුසල ධර්මයකට මේ අධිපති වෙන්නේ. අකුසල ධර්මයකට තමයි අධිපතිපත්තියෙන් පත්‍ය වෙන්නේ ඒක වෙන්නේ ආරම්මන අධිපති භාවයට අපි ඔක බලමු කතාව කොහොමද වෙන්නේ කියලා ඔක විස්තර කරනකොට තියෙන්නේ පඨාණයේ දානං දත්වා සීලං සමාධිත්වා උපෝසත කම්මං කත්ව කරුණ තුනක් සං කරුං කත්වා අස්සාදේති අභිනන්දති තංගරුං කତ୍වා රාගෝ උපද්‍යති දිට්ඨි උපද්‍යති විස්තරයක් යනවා හොඳට බලන්න දානං දත්වා දානය කියන්නේ මොකක්ද අපි සාමාන්‍ය තැනක කතා කරන ඒ නෙවෙයි මෙතන දාන කියන්නේ දානං දත්වා අපි දාණයෙන් දුන්නයි කියලා කියන්නේ ආහාර පාන මාළු පිණි වර්ග, කැවිලි පිවිලි වර්ග, සිවුරු පිළිකර ඔන්න ඒවට තමයි අපි දාණය බෙදන්න, දාණය බෙදන්න, දාණය දෙන්න, දාණි පූජා කරන කතාව. මේ කතාවේ දාණය කියලා කියන්නේ එහෙම නෙවෙයි. දානං දත්වා කියන තැන ක්‍රියාව එහෙම වුණාට වස්තුව එහෙම වුණාට හිත අරූපී චේතනාව සහ ඒට සම්බන්ධ චෛතසික ධර්ම තමයි මෙතන කතා කරන්නේ. දානන් දක්වා. සීලං සමාධිත්වා කියන කොටත් උමයි අර කියන සද්දයක් වාක්‍ය ටිකක් ශික්ෂාපද ටිකක් නෙවෙයි ඒකෙන් ගත්ත ඒවා ක්‍රියාත්මක කරන සමාදන්විත යොදපු චිත්තජයසික ධර්මස්ත්‍රය තමයි මෙතනින් ගන්න. දානන් දක්වා. ඒ කියන්නේ කුසල චේතනා. අර තියෙනවනේ කාමාවචරය කුසල්සිත ඒවා. දානන් දත්වා කාමාවචර කුසල්සිත සීලං සමාධිත්වා කාමාවචර කුසල්සිත උපෝසත කම්මං කත්වා කාමාවචර කුසල්සිත. දැන් පින් කරන ඉවරයි. දානෙක් දීලා හොඳ සිත් පහල කරගෙන කාමාවචර සිත් පහල කරගෙන ඊට පස්සේ සීලයක් අරගෙන 500 සමාදන් වෙලා 800 සමාදන් වෙලා ආජීවස්සම සීල සමාදන් වෙලා දැන් කුසාසී පෝසත කම්මං කත්වා ඒ කියන්නේ පොයට හොඳට සීල් සමාදන් වෙලා හොඳ පිංචි පුරපසලසක් පොයදා දානේ සීල සීලත් අරගෙන පෝසත කම්ම කරගෙන දැන් ගෙදරට එනවා ඇවිල්ලා පින් කරගෙන ඉවරලා කුසල් වට ඉවරලා ඒ කරපු දේ ගැන කරපු දේ, ගිය වන්දනාව, දීපු දාණය, සාංගික දාණය සංගරුකත්වා. ඒක ඉතාමත්ම ලොකු දෙයක්, උතුම් දෙයක්. ඒකේ ඒ කියන්නේ ඇලීම් වශයෙන් ආසාදනය කරනවා. ඇලීම් වශයෙන් ලෝභ සිත් උපදිනවා. ඒ වගේම ඒ ගැන කැමති වෙනවා. ඒ කාමාවච පරිත්‍යාග චේතනාව පිළිබඳව පුදුම විදිහට ගරු කර කර රස විඳිනවා ඒ වගේම ඒක පුදුම විදියට ඒක කියනවා මේ සතුටු සහගත තණ්හාව මුල් වෙච්ච ප්‍රීතිය මුල් වෙච්ච චිත්තයක් කියනවා. ඒ කියන්නේ ඕක යන්නේ ලෝභ ලෝභ මූල සිත් කියන්නේ. කවදාකවත් කරපු කෙනෙක්ට එහෙම නිකන් මේ තරහ ඇති කරන්නේ නැහැ. ඒකට යන්නේ ලෝභ කරනවා. මම මෙහෙම කරා, මෙහෙම කරා, මෙහෙම කරා කියලා මේ අර ලෝභ සිත් පහළ වෙනවා තමන් කරපු පින පිළිබඳව. ඒ කරපු සීලය පිළිබඳව, කුසල් චේතනාවල් පිළිබඳව හරිය සතුටක් අමුතු විදිහේ පින්සිතෙමුත් පින්සිතෙමුත් පින්සිත උපදවන්න පුළුවන්. ඒ වගේම පින්සිතෙමුත් පින්සිත අරමුණු ගන්න පුළුවන්. පෞසිතනොත් පින්සිත ආරමුණු කරන්න පුළුවන්. මේ කියන්නේ පෞසිතින් ඒ කියන්නේ අකුසල් සිතෙන් පින ආරමුණු කරන විදිය. එතකොට රාගෝ උප්පජ්ජති ditthi උප්පජ්ජති. ඒ වගේම මම මගේ පින මගේ කුසලය. එහෙම කියනවා මේක හැබැයි මේ දෘෂ්ටි වශයෙන් ගන්න ආ එහෙනම් අපිට මේ පිනක් කරන්න බෑනේ කොහොමද කියලා එහෙම ගංග නෙවෙයි කියන්නේ මේක ධර්ම ස්වභාවයේ තේරුම් ගන්න. සාමාන්‍ය පුතජන මිනිසුන්ට එහෙම හිතෙනවා. ඒ තුනට මේක තියෙන්නේ මෙන්න මේ වගේ ධර්ම ස්වභාවයක් කියන එක තමයි මෙතන කියන්නේ. ඊළඟට මම පින් කරා මම කුසල් කරා මම පින් කරා කියන පින පිළිබඳව අර දෘෂ්ටිය දාගන්න. අනිත් එක තමයි මගේ පිනක් කියලා දාගන්න. ආන්නේ ඒ වගේ ඒ දෘෂ්ටි හිත හදාගන්න. ඇලීම ලෝභය හදාගන්න. ඒ කියන්නේ අන්හාවෙන් ගිහිල්ලා සතුටු වෙන්න තියෙන්නේ මොකක්ද? අර කරපු පිළිමි. අර කරපු කුසලය සිල්ගත් එක. ආන්නේ එතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? කුසල ධම්මෝ කුසල ධර්මය අකුසල ධර්මයන්ට අධිපති වෙනවනේ. අරමුණක් හැටියට අධිපති වෙන්නේ. අන්නේ කතාව තමයි කියන්නේ. එතකොට මෙතන තියෙනවා ඔය ලෞකික වශයෙන් තිබෙනවා මේ ලෞකික වශයෙන් තිබෙනවා කුසල් සිත් විස්තරාත්මකව 17ක් තියෙනවා. ඒ 17 කුසල් සිත් තියෙනනේ ඔක්කොම 21ක්. ඒ කුසල් සිත් 21 හොඳට තේරුම් ගන්න කාමාවචර කුසල් සිත් අට රූපාවචර කුසල් සිත් පහ ධාන සිත් පහ අරූපාවචර සිත් හතර 17 ඊට පස්සේ මේ ලෝකෝත්තර සිත් හතරක් තියෙනවා 21යි ඒකේ මේ ලෝභයට අහු වෙන්නේ අර ලෝභයට අහු වෙන්නේ මේ ඔය 17ක් විතරයි ලෞකික කුසල් විතරයි. අර ලෝකෝත්තර කුසල් සිත්තරට එහෙම ලෝභ කරන්න බෑ ඒව හවු වෙන්නේ නෑ මේකට. ඒ යන්න බෑ. ඒක නිසා මේ කොයි විදිහට මේ Taman ධානයකට ගියත් අපි හිතමු ධානයකට ගියත් ඒ ඒ ධානය ගැන එහෙම හැතිනවා. අපි ඉස්සරහට කතා කරමු. හොඳයි. ඉස්සරහට යන් බලන්න. ආයෙත් තියෙනවා. උද්දේ සුචින්නානි දරුකත්ත අස්සාදේති අභිනන්දති. ඉස්සෙල්ලා කරපු ඔය තියෙනවනේ නොයෙක් වන්දනා ගමන් ඊට පස්සේ අනිත් අයට උදව් උපකාර කරපු දේවල් ඒ වගේම ඒ වගේ දෙමෝපියන්ට අපුපස්ථාන කරපු දේවල් අම්මා තාත්තා නාවපු හැටි අත් දීපු හැටි ඇඳුම් පැළඳුම් දීපු හැටි පුබ්බේ සුචින්නයි හොඳ දේවල් මොනවා හරි කමන්නේ. බලක් පානක් අත ගැවුවන ඒක කමන්නේ. සංගරුම් කත්වා ඒක ගරු කරලා රාගය උපදිනවා ඇලීම, ලෝභය සිත්ය උපදිනවා. මේ ඇති මොනවද? අර ලෝභ සිත්වල යන්නේවනේ. ලෝභ සිත්වල පහළ වෙන මේ ධර්ම ටික තමයි කියන්නේ. සෝමනස්ස සහගතයි. ඒ වගේම ditthigata sampayuttයි. ওই සිත් වලින් තමයි ඒක පහළ වෙයි. එතකොට එතනදිත් ඇති වෙන්නේ මේ සිත් පහළ වෙන්න ආරම්මන අධිපතිකම තමයි ඔතන තියෙන්නේ. ආරම්මන භාවයෙන් අධිපති වෙනවා. එතකොට විශ්වලා කරපු දේවල් තමයි මෙතෙන්ට මේ අරමුණ වෙන්නේ. තව එක පිළිගයක් තියෙනවා. ඒ කියනකොට කියනවා ඥානා උත්තරීත්වා ඥානං ගරුකස්ස අස්සාදේති අභිනන්දති. තං ගරුකස්ස රාගෝ උපජ්ජති දිට්ඨි උපජ්ජති. දැන් ඕක ගොඩක් තියෙනවා. ධානා උත්තරීත්වා ධානයේකින් ධානයේකට ඔය කුසල ධානය. ඒ කියන්නේ ධානයකටපත් වෙලා හිත ඒ ධානයටපත් වෙලා ඒක නැගිට්ටාන් පස්සේ තමන්ට වෙච්ච දේ තියෙනවනේ හිතට. ඒක හරියට රහ කර කර රහකට කර මගේ ඥානෙ මම බොහොම හොඳයි මට මෙහෙම දානයක් පහළුණයි කියලා මේ චිත්ත ඒකාග්‍රතාව මාත්‍රයෙන් ඒගොල්ලෝ මේ ඒකට ඇලෙනවා. ඒක මගේ ධානයේ දැන් ඕක ජනප්‍රියයි දැන්. මේ මේ වාක්‍යය ඥානා උත්තරීත්වා ඥානං ගරුම්කත්ව අස්සාදේති අභිනන්දති සංගරුම්කත්ව රාග උප්පජ්ජති දීප්ති උප්පජ්ජති. ඕක දැන් මේ මේ මිනිසු මයික් කරන් කියන්නේ. මට මෙහෙම වුණා මෙහෙම වුණා මේ ධානය ආවා එකේ ආවා දෙකේ ආවා තුනේ ආවා සයිලන්ස් වුණා කොහොම කියලා ඇත්තටම මේ මෙතන තියෙන්නේ නම් මේ වීතිය කතා කරන්නේ ඥානවුත් හිතා ඥානං ගරුම් කත්තා කියලා. සමහර ලාට මේ ධානය හැටියට රැවටිච්ච තැන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඔය ඔය වැඩසටහන් වල යන කොටක් තියෙනවා මේ පොඩි චිත්ත මාත්‍රා නිකන් පොඩි හිත නිසල්මන්ව ඉන්න තැන් තියෙනවා. ඒවා සමහර ලාට වර්ධව ගන්නවා. එහෙම අවස්ථාවක් තියෙනවා. මෙතන නම් කියන්නේ ඇත්තටම ධානයෙන් පහ මතු වුණාට පස්සේ ඒකට ඇලෙන තාරය. ඊළඟට අරමුණක් හැටියට අරගෙන එතනදී ආදබල විදිහට ඒකේ දෘෂ්ටිගත වෙනවා ඇලෙනවා. ඔන්න ඔය ස්වභාවය ගැන හිතනකොට අපිට කරුණු තුනක් ඉස්සලා දෙනවා මේකෙන්. ධ්‍යාන දාන, සීල, උපෝසත කම්ම පෙර කරපු හොඳ දේවල් ධානයකින් නැගිටින් පස්සේ ඒකෙන් ඇති වෙන දේ. ওই වගේ කරුණු තුනක දෙනවා. මෙතනදී අපේ පින්වතුන් අපේ මේ අහගෙන ඉන්න පින්වතුන් ධාන ලැබෙන එක ගැන අපි හරිම කැමතියි. මොන ධ්‍යා මොන භාවනා ක්‍රමකින් හරි. ඒ වගේම හිත සමාධිය වෙනවා කියන එක හරියම කැමති. ජීවිතේ පිළින් පිරෙනවා කුසලෙන් වැඩනවා කියන එක හරියම කැමති. හැබැයි කුසලයේ සම්බන්ධයෙන් කුසල නාමෙන් අපි මේ අකමැති දේකුත් තියෙනවා. ඒ තමයි ධ්‍යාන ලබන්නේ නැතුව ධ්‍යාන ලැබුවාය කියලා රැවටෙනවාට අකමැති. නොලබපු ධ්‍යාන තත්ත්ව ධ්‍යාන නමින් නම් කර කර ලෝකී තැන්තැන් වල කියාපානයක ශිෂ්ට සම්පන්න ආර්ය ගුණ නියම විදියට තිබෙන අයට ගැළපෙන දේවල් නෙවෙයි. ඒවා දෘෂ්ටි වැඩි හින්දා ආත්ම සංඥා වැඩි හින්දා අර ආත්ම සංඥාව තමන් තමන් ගැනම විවරණ කරමින් ඒ වගේම උසස් කොට සැලකමින් තමන්ගේ ආත්ම දෘෂ්ටියම ඒ තර වෙලා ඒක ධ්‍යාන නමකට ඈඳවලා ලෝකයට මයික් එකකින් කියාපන් කියන්න ඕනේ. ධර්මවල තිබෙන්නේ ලෝකෝත්තර ධර්ම ලෝකෝත්තර ධර්ම කියලා කියන්නේ මේ ඒකට කියන්නේ මේ උත්තරී මනුස්ස ධර්ම. මනුස්ස ධර්ම ලෝකෝත්තර ධර්මත් උත්තරී මනුස්ස ධර්ම තමයි. තව මේ අපේ මේ පින්වත්තුන්ට දැනගත යුතු වචනයක් කියනවා. මතත් මේ මතකයේ මතකයේ දෙනවා කියනවා. ලෝකෝත්තර ධර්මයි උත්තරී මනුස්ස ධර්මයි. කියලා. මට්ටම වෙනස් වෙනවා. මේ උත්තරී මනස ධර්ම කියලා ගත්තම ධානයේ පටන් පළවෙනි ධානයේ පටන් ඔක්කොම උත්තරී මනස ධර්මයේ පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ රූපාවචර ධාන හතර සහ පහ අනිත් එක අරූපාවචරය ඔක්කොම උත්තරී මනස ධර්ම. ඒ අර්ථ දානවා පළවෙනි මාර්ග සිත සහ ඵලය දෙවෙනි මාර්ග සිත සහ ඵලය සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරියත් මාර්ගඵල මේ ඔක්කොම යන්නේ පළවෙනි ධානයේ ඉඳලා ඉහළටම යන්නේ උත්තරීය මනුස්ස ධර්ම කියලා. හැබැයි මේ ඔක්කොම උත්තරීය මනුස්ස ධර්ම වුණාට ඔක්කොම ලෝකෝත්තර ධර්ම නෙවෙයි. ඒකත් පටලවා ගන්න හොඳ නැහැ. මේ උත්තරීය මනුස්ස ධර්ම කියලා කියපු ගමන් අපිට තේරෙන්න ඕනේ අපිට වැටහෙන්න ඕනේ අදහස් වෙන්න ඕනේ උත්තරී මනස ධර්ම කියලා කියන්නේ පළවෙනි ධ්‍යානයේ පටන් රහත් මාර්ග බලපෑම ඒ දක්වා කියලා. අනිත් එක තමයි ලෝකෝත්තර ධර්ම කියලා කිව්වන් පස්සේ නම් හොඳට පැහැදිලි වෙන්න ඕනේ ලෝකෝත්තර ධර්ම කියලා කියන්නේ සෝවාන් මාර්ගඵල සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල කියලා. බුදුරජාණන් වහන්සේ අපිට පැනවීමක් කරනවා ලෝකෝත්තර ධර්ම කියාපාන එක නෙවෙයි උත්තරී මනුෂ්‍ය ධර්ම ගැන කියාපාන එක නවත්තන්නේ. එතකොට අර ටිකක් එකතු වෙනෝනේ. ඉතින් මේ අපේ මේ පින්වතුන්ට ධ්‍යාන ලැබෙනවට කැමති ධ්‍යාන නමින් බොරුවට රැවටෙනවට නම් අකමැති ඒක නිසා ඒක කියනවනම් පැහැදිලි කරගන්න තමයි මේකත් මේ පොඩි ආධාර කොටසක් හැටියට මේ කියලා දුන්නේ. ඊළඟට යන අපි මේ තුන්වෙනි වීතිය. ඒ තුන්වෙනි වීතියේ තියෙන්නේ මෙහෙමයි. මේ වාක්‍ය හොඳට තේරුම් ගන්න. කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස අධිපතිපත්තේන පච්චය. කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයකට අධිපති ප්‍රත්‍යයෙන් පත් වෙනවා කියලා. ඒකේ තියෙන සතියෙන් දෙකක්. ආරම්භන අධිපති ස්වභාවයක් තිබෙනවා සාජාත අධිපති ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ආරම්භන අධිපති කියලා කියන්නේ අරමුණ පැත්තට නේක බලන සාජාත අධිපති කියලා කියන්නේ හිත පැත්තට බලන. එතකොට Taman හිතන හිත පැත්තේ තියෙන අධිපතිකම අරමුණ පැත්තේ තියෙන අධිපතිකම දෙපැත්තකින්ම අධිපති වෙනවා. හේතුව දෙපැත්තකින්ම අධිපති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කොහොමද වෙන්නේ? ඒක මෙහෙමයි වෙන්නේ. ආව්‍යාකෘත ධර්ම වලට ආරමුණ පස්සේ ශක්තියෙන් උපකාර වෙනවා. ඒ තමයි මොකද්ද මේ අව්‍යාකෘත ධර්ම? අව්‍යාකෘත ධර්ම. මේ ඒ තමයි රහතන් වහන්සේලාට පහළ වෙන්නා වූ සිත් ඒව ඇවිල්ලා ආවියාපත්තන රහතන් වහන්සේලාට පහළ වෙන සිත් එතකොට මේ රහතන් වහන්සේලා පහළ වෙනවනේ මේ ක්‍රියාසිත ඇත්තටම මේ ක්‍රියාසිත පිළිබඳව විස්තරයක් කරන්නත් කියලා සමහර තැන්වලදී අපිට ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ ක්‍රියාසේ. කුසල සිත් තිබෙනවා. ඒකට කියන කුසල ධර්ම කියලා. අකුසල සිත් තියෙනවා. ඒකට කියන අකුසල ධර්ම කියලා. කුසලත් නොවන්නා වූ අකුසලත් නොවන්නා වූ ධර්ම තිබෙනවා. ඒවට කියනවා වෙන මොකක් හරි තියන්න බෑ. ඒවට කියනවා ක්‍රියාසිත කියලා. මේක අපේ පින්වතුන් අහලා තිබෙනවා. මමත් කියලා කියන දේශනා කරන තිබෙනවා. ඒ උනත් තවත් ටිකක් මේක නැවත හිතේ උඩට මතු පිටට ගන්න එක හොඳයි. කුසල සිත් කියලා කියන්නේ මේ වෙලාවේ හොඳ හිතක් පහළ වෙනවා ඒකේ බලයක් විපාකයක් ඉස්සරහදී උපදවන්න පුළුවන් හැකියාවක් කියන මේකේ. ඒ ඉස්සරහදී කුසල විපාකයක් හදන්න පුළුවන් හැකියාව තියෙන හිත් වලට තමයි කියන්නේ කුසල ධර්ම කියලා. ඒ කුසල ධර්ම කියලා කියන්නේ ඒ හිතයි চৈতසික ටිකයි ඔක්කොම. අකුසල ධර්ම කියලා කියන්නේ මෙතනදී අකුසල හිතක් පහළ වෙනවා අනාගතයේදී ඒකට සමාන අකුසල විපාකයක් හදනවා. හදලා දෙන්න පුළුවන් ගතිය කියනවා. හැබැයි අකුසල විපාකය අකුසල හිතක් නෙවෙයි. විපාකයක් හදන්න පුළුවන් ශක්තිය තියෙන අකුසල හිතට තමයි කියන්නේ අකුසල අකුසල ධර්ම. ඒ වගේම අකුසල ධර්ම චිත සයිසික ධර්ම. ඊට පස්සේ හැබැයි ඒකෙන් හදලා දෙන විපාකය කුසලයක් නිකුත් නෙවෙයි අකුසලයකුත් නෙවෙයි. කුසලයෙන් හදලා දෙන විපාකය කුසලයක් නෙවෙයි. අකුසලයෙන් හදලා දෙන විපාකය අකුසලයකුත් නෙවෙයි. හේතුව ඒකට කියනවා පාවිච්චි කරන වචනයක්. ඒකට කියනවා මෙතනදී මේ කතාවේදී මේ ධර්ම සත්‍යිතකයේදී අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ. ඒක තියෙනවා වර්ග දෙකක්. එකක් තමයි විපාකයට කියන අව්‍යාකෘතය කියලා ක්‍රියාවටත් කියනවා අව්‍යාකෘතය කියලා. විපාක අව්‍යාකෘතය, ක්‍රියා අව්‍යාකෘතය ඊළඟට මේ රූප ධර්ම වලටත් කියනවා අව්‍යාකෘත කියලා. ඒවා රූප කියලා කියන්නේ ඔව් ඇවිල්ලා මේ ක්‍රියාසිට වගේ જાතියක් මේ කියන්නේ කුසලසිට වගේ જાතියක් නෙවෙයි. රහතන් වහන්සේලාගේ හිතටත් කියනවා ක්‍රියාසිට කියලා. නිර්වාණ ධාතුවට මේ ක්‍රියාසිත ඒ වගේම අවියාකෘතයි. නිර්වාණ ධාතුවට කියනවා අවියාකෘතයි කියලා. එතකොට කියනවා නිර්වාණ ධාතුව අවියාකෘතයක් ඕක එක එක්කිනා ඔය තමන්ගේ තිබෙන්නා වූ දෘෂ්ටි දාගෙන නොදන්නා කමට එක එක දේවල් ප්‍රකාශ කරා කරගත්තට කරාට මේ ධර්ම උන්වහන්සේ අපේ ආචාර්ය උන්වහන්සේලා රාතන් වහන්සේලා ඒවා මේ පැටලුම් සහගත දෘෂ්ටි හිත්වල निराකරණය කර ගැනීමට දේශනා කරපු විදියක් තියෙනවානේ ඒකයි කියන්නේ. අපේ උතුම් ගුණ ඇති ශ්‍රේෂ්ඨ ගුණ ඇති නිර්වෘත් වූ సంతාන ඇති කෙලසුන්ගේ මිදී ගියා වූ සිත් ඇති උත්මයන් වහන්සේලා මේක නිර්වෘත් කළා මේ බාල අයගේ හිත් වලට ඥානවන්ත භාවයට පත් වෙන දේශනා කරන මේ විදිහට. නිපාක අව්‍යාකෘතයක් තියෙනවා ක්‍රියාසිත හැටියට අව්‍යාකෘතියක් තිබෙනවා රූප හැටියට අව්‍යාකෘතියක් තිබෙනවා නිර්වාණ හැටියට අව්‍යාකෘතියක් තියෙනවා අව්‍යාකෘත කොටේ කීයක් තියෙනවද හතරක් තියෙනවා එතකොට මේ අපි මෙතන මේ විදිහට තේරුම් ගන්න අරහා මග්ගා උත්පහිත්වා මග්ගං ගරුංකත්වා පච්චවෙක්කති ඔන්න බලන්න අරහා මග්ගා වුට්ටහිත්වා රහතන් වහන්සේ දැන් මාර්ගයෙන් නැගිට දැන් මාර්ග මාර්ග මාර්ගයටපත් වෙනවනේ. ඒ මාර්ගයටපත් වෙනා පස්සේ දැන් ඵලයටපත් වෙනවනේ. රහතන් වහන්සේ ඒ මාර්ගයේ හරහා එතනින් රහත් භාවයටපත් වෙලා උන්වහන්සේගේ පිරිසිදු වූ නිකලස් වූ හිත මේ ඊට පස්සේ පහළ වෙනවා දැන් රහත් පිළිවෙල දැන් මාර්ගය ඉවරයි. දැන් මාර්ගය සිත අතීතේ වුණානේ. ඒකට පෙරුණේ නිර්වාණයනේ. දැන් රහතන් වහන්සේට පහළ වෙනවා නිකන් සාමාන්‍යයෙන්. ඒ රහතන් වහන්සේගේ රහ සාමාන්‍ය සිත් කියන්නේ ඔය ඒක ඇවිල්ලා ඔය කාමාචර භූමියේ තියෙන සිත් තියෙනවනේ ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රිය. ඒවා ඒවා ඒ හිතකින් ඒ හිතකින් අර මෙනෙහි කරනවා. මොකද්ද? Taman ඉස්සර වෙලා නිවන් දැකපු හිත. නිවන් දැකපු හිත මෙනෙහි කරනවා. ඒකට ඒ හිතට මෙනෙහි වෙන්නේ මොකද්ද? ඒ හිතට මෙනෙහි වෙන්නේ මාර්ග හිත. එතකොට ඔන්න එතනදී මෙතන එකක් කියනවා ඒ තමයි අව්‍යාකෘතයකට අරමුණ අව්‍යාකෘතයකට මේ පේන විදිය අර අව්‍යාකෘතයට ආරම් අරමුණු වෙන විදිය අනිත් එක තමයි සහජාත භාවයේ නුත්තුක ඔතන තියෙන මේ සහජාත කියලා කියන්නේ රහතන් වහන්සේගේ හිතේ තිබෙනවානේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ. ඒක නිසා ඒව සිතෙන්නේ එනකොට සහජාත වෙනවා ආරම්භණ හැටියට ගන්නකොට අරමුණ මේ ආරම්භණය එතකොට ඔන්න එකක් අර ඥාන සංපයුක්ත සිත් වලින් තමයි මේ වෙන්නේ මෙතන තියෙන්නේ මොකද්ද ක්‍රියා අව්‍යාකෘත සිත්. ආරම්භණය අව්‍යාකෘත වෙන්නේ රහතන් වහන්සේලාට අරමුණු වෙන දේවල් උන්වහන්සේලා මේ එකක්වත් මේ රූප එහෙම උන්වහන්සේලාට ගන්න රූප එහෙම උන්වහන්සේලා මගේ කරන්නේ නෑනේ අගේ කරන්නේ නෑනේ හැබැයි ධර්මයක් හැටියට විතර ආරම්මන අධිපති ස්වභාවය තියෙනවා හරිද තියෙනවා එන්න මෙහෙම තව එකක් තියෙනවා මේ ඒක තියෙන්නේ කුසල හිතක් කුසලාධිපති චිත්ත සමුත්ථානානං රූපානං අධිපතිපච්චේන පච්චය කියලා විග්‍රහයක් දක්වලා තියෙනවා. එතකොට මේ චිත්ත සමුත්ථානික රූපතියෙන්නේ කොහෙද? චිත්ත සමුත්ථානික රූප කියන්නේ අර ඕකාර භවවලනේ. ඒ කියන්නේ රූප තියෙන තැන්වලනේ. ඒ ස්කන් පහක්ම තියෙන්නේ පායි. රූපේ තියෙන්න ඕනේ, වේදනා සංඥා තියෙන්න ඕනේ, සංඛාර විඥාන ඒවා තියෙන්න ඕනේ. ඒවා පහම නාම ධර්ම හැටියටයි රූප ධර්ම හැටියටයි රූපත් එක්ක තිබෙනා වූ ඒ ස්ථාන පහ තියෙන තැන්වල තමයි චිත්ත සමුත්ථානික රූප හැදෙන්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝකේ, ඊළඟට මනුෂ්‍ය ලෝකේ, പ്രേත දිස්ථානවල හම්බුනේ. එතකොට ඒ ඒ ඒ අවස්ථාවේදී කුසලාදික චිත්ත සමුත්ථානාන රූපාණ අධිපතිපච්චේන පච්චේ ඒ වගේ අවස්ථාවක මහා කුසල් හැටියට පහළ වෙන්නා වූ සිත්වල ඒ වගේම ධාන සිත්වල ඒ කුසල් සිත්වලදී අර චිත්ත ඒ ඒ පහසිත පහළට පහළ වෙන මේ චිත්තජ රූප කියලා. ඒ කුසල් සිත් නිසා පහළ වෙන්නා වූ රූප සම්පත්තියක් වෙනවා. ඒවට අධිපති වෙනවා අන්න අර කියන්නා වූ මේ සිත්තික කුසල් සිත්තික ඒක තමයි කුසලාධිපති චිත්ත චමුට්ඨානං රූපානං අධිපති පච්චේන පච්චයෝ කියන කතාව කතාවෙන් ඒ පැහැදිලි කිරීම සිද්ධ කරලා තියෙනවා දැන් තුන්වෙනි විදිය ගැන කිව්වා ඒ තමයි කුසලෝ ධම්මෝ කුසල ධර්මයක් කොහොමද අව්‍යාකෘත ධර්මයකට අධිපති වෙන්නේ කියන කතාව දැන් අපි තව එකක් කියමු ඒකේ අපි කිව්ව දැන් මේ කුසල ධර්ම හතරක් ගැන කිව්වා. ඒක තියෙන මේ කුසලෝ ධම්මෝ කුසලස්සච්ච අභ්‍යාකතස්සච්ච ධම්මස්ස. දැන් මේ කුසල ධර්මයේ කුසලයටයි අව්‍යාකෘතේ දෙකටම අධිපති භාවයෙන් ඉදිරිපත් වෙනවා පස්සේ වෙනවා. ඒ එකයි. ඒ තමයි සහජාත භාවය. සහජාත අධිපති. හැබැයි දැන් මෙතන අරමුණු අධිපති කියලා කියන්නේ නැහැ. පිටින් එන එක නෙවෙයි ඇතුළෙන් යන්නා වූ ධර්මතා හතරක් තමයි ඡන්ද, චිත්ත, විරි, විමර්ශන. මේ මෙතන කුසල ධර්මය ඒකත් එක්ක පහළ වෙන්නා වූ ස්කන්ධ කියන්නේ තියෙනවනේ නාම ධර්ම ටික චෛත්‍යක ධර්ම තියෙනවා කුසල ධර්මයේ සම්පයුක්තක ධර්ම තියෙනවා. මේ ධර්මයටයි ඊළඟට හිතින් හට ගන්නා රූපයන්ටයි දෙකටම තමයි මේ මේ වැඩේ සිද්ධ වෙන්නේ. මේක අපි මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඕනේ. ඒ තමයි අපේ මේ පින්වතුන් දැන් බණ අහන මේ වෙලාවේ මේ දහම් කතාව අහගෙන ඉන්නවා මේ දහම් කතාව අහගෙන ඉන්නකොට සතුටක් ඇති වෙනවා අපි උපකල්පනය කරමු සතුටක් ඇති වෙනවා මේ ධර්ම කරුණු හොඳට තේරෙනකොට සතුටක් ඇති වෙනවා එතකොට ඒක කුසල ධර්මනේ ඒක කුසල ධර්මයක්. ඒ කුසල ධර්ම කුසල ඇති වෙනකොට ඒ කුසල සිතේ කියනවා අර ඡන්දේ තිබෙනවනේ. ඡන්දයයි හිත තියෙනවනේ. වීර්ය ස්වභාවය තියෙනවනේ. ප්‍රඥා ස්වභාවය තියෙනවනේ. ඔය හතර එක වෙලාවකට එකක් එක වෙලාවකට එකක් එක්ක වීර්ය එක්ක ප්‍රඥාව එක්කෝ හිත අදිස්ථානේ අනිත්‍ය එහෙම නැත්නම් මේ කැමති වියන් ඡන්දේ මේ හතරෙන් එකක් අප්‍ර අනිත්‍ය අප්‍රදාන වෙලා ඉතින් දෙනවා දැන් මේ Taman මේ ටික අහගෙන ඉන්නකොට ඇති වෙනවනේ හරි බලවත් කුසාසිතක් ඒකේ තේනවා අර ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඒ ටික මේ ධර්මතා ටික ඒ තමයි කුසල ධර්ම. කුසලස්සච අව්‍යාකතස්සච කියලා කියනකොට අර ඒ හිත් පහළ වෙච්ච හිත් පහළ වෙන අනිත් නාම ධර්ම ටික තියෙනවා. ඒ නාම ධර්ම ටිකටයි අනිත් එක ඒක පහළ වෙන්නා රූප ධර්ම තිබෙනවා. ආන්නේ ඒ ටිකටයි එක වෙලාවෙ එක වෙලාවෙදී කුසලයටයි ඒ වගේම මේ රූපයටයි දෙකටම සත්‍ය වෙනවා උදව් වෙනවා උපකාර වෙනවා ආන්න ඒක නිසා කියනවා කුසල ධර්මය කුසලයටයි අව්‍යාපෘතයි දෙකටම අධිපති වෙනවා ඒ ටික නිසා ඔය ඔය හිතක් පහළ වෙනකොට තනියෙන් නෙවෙයි එන්නේ ගොඩක් එන්නේ රංචුවක් එන්නේ ඒ රංචු වෙනකොට යම්කිසි දෙයක් රංචු වෙනකොට යම්කිසි දෙයක් එතනදී ප්‍රධාන වෙනවා අනිත් ඒවාට මේ බලපාන. අන්න ඒ කතාව තමයි මෙතනදී මේ කියන්නේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස් කුසලස්ස ච අභ්‍යාසකස් ධම්මස් අධිපතිපත්තේන පච්චයෝ කියන කතාව. තවත් එකක් තිබෙනවා. ඔක විස්තර කරනවා මෙහෙම. ඒ ඒ කියන්නේ කුසල අධිපති කුසලාධිපති සම්පයුත්තකාණං කන්දානං කියලා වචනයක් තියෙනවා සම්පයුත්තකාණං කන්දානං චිත්ත සමුත්ථානානං ච රූපාණං අධිපති පච්චේද පච්චයෝ කුසල අධිපති කුසල කියලා කියන්නේ කුසල අධිපති කියලා කියන්නේ අපි කතා කරා ඒක ඉස්සෙල්ලා කුසල අධි කුසල ධර්ම 21ක් කියවනේ අර ඒ 21 කාමාවචර 8ක් ඒ වගේ මහගත 9යි රූපාමේ ලෝකෝත්තර 4යි මේ කුසල් ටික ඔක්කොම කුසලාධිපති ඒ සිත්වල කුසල ධර්මවල පහළ වෙනකොට ඒ වගේ පහළ වෙන තවත් තියෙනවනේ නාම ධර්ම. ඒ වේදනාව, සංඥාව, සංස්කාරය ඊළඟට ඔය විඥාන ඒ ධර්ම ඊළඟට ඒ හිතත් එක්ක පහළ වෙන සමුත්ථානික රූප ටික ඒවට අධිපති භාවයෙන් අද මේ ඉදිරිපත් කළා ක්‍රියාත්මක වෙනවා අර සහජ ඒව ඒව වල සහජාත ධර්ම සහජාත අධිපති ධර්ම ඒකකොට සහජාත කතාව ආපු ගමන් අපි තේරුම් ගන්න ඕන හිතට පින්තූර වෙන්න ඕන හිතට හොඳට දැනියන්න ඕන මේ කියන්නේ අර හතර දෙනා කියලා මොකද්ද සහජාත වෙන්නේ අධිපති භාවයෙන් ඡන්දයයි චිත්තයයි වීර්යයයි විමර්ශාව කියන හතර මේ හතර දෙනා සහජාත වෙලා ඒ එකම ඉන්නා වූ ළඟ ඉන්නා වූ අනිත් නාම ධර්ම වලට බලපානවා වගේම ඒ හිතත් එක්ක පහළ වෙන රූප ධර්ම වලට බලපාන. ඒක නිසා ඒ කතාව තමයි ඔය කියන්නේ. එතකොට අපි දැන් මේ කුසල සිත් වාර ඒ කියන්නේ වීති වාර හතරක අපි ඉස්සරහට ගියා. මම හිතනවා හොඳට මතක තියාගන්න දැන් මේ අපේ ජයන්ත මහත්තයා මතක් කළා අපි ආපු මේ විස්තර කරනකොට මේකේ එකක් අන්‍යජාරණයි කියලා. හැබැයි ඊට පස්සේ නේ ගැන මම ටිකක් ඉස්සලා කියලා තියෙනවා. දැන් මම මේ වෙලාවේ මේ පින්වතුන්ට කියලා දුන්නේ මෙන්න මේ හතරයි. අධිප්‍රත්‍ය පිළිබඳව විසර්ජනා වාර 10ක් තියෙනවා ඒකේ හතරක් කිව්ව දැන්. කුසල ධර්මයක් කුසල ධර්මයන්ට අධිපති වෙන ආකාරය ආකාර දෙකකින් කුසල ධර්මයක් අකුසල ධර්මයට ආකා අධිපති වෙන ආකාරය එක විදියකින් කුසල ධර්මයක් අව්‍යාපෘතයන්ට අධිපති වෙන ආකාරය ආකාර දෙකකින් කුසල ධර්මයක් කුසල ධර්මයකට සහ අව්‍යාපෘතයකට අධිපති වෙන ආකාරය එක ආකාරයකින්. උන්න හතර තමයි මම මේ වෙලාවේදී මේ සිනුසර මතක් කරේ. මේ අභිධර්ම කතාවට එන්නේ මේ ඒකට ගැළපෙන හිතේනාය පමණයි. එහෙම එකක් තියෙනවා. එහෙම නැති අය ආවත් ඇත්ත වශයෙන්ම වැඩකුත් නැහැ. ඒතු මේක හසු කරගන්න බෑ නිකාන් කාලය මැරීමක් පමණයි. හොඳට හිතන්න පුළුවන් හොඳට මෙනෙහි කරන්න පුළුවන් සිතක් තියෙන ශක්තියක් තියෙන අය මේකට ඒම හරිය වටිනවා නැතුව මේ මේ පින්වතුන් මේ බොහොම ඕනේ කමින් තමයි මෙච්චර කාලයක් මේක මේ අහගෙන කතා කරගෙන තවත් ওই ලෝකේ ඉන්න අයට මේවා කියලා දීලා බෙදාගෙන මේ යන්නේ. අතිශය සූක්ෂම වූ ගැඹීර වූ ඥානයකින් දැකවදාන විස්තර කොට වදාන ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාරුණික අනුමැතිය ලැබිච්ච සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ නොයේ ක්‍රම ගලපා අනන්ත ණය සමන්නාගත සමන්තපත්ඨාන විශ්යන්තරගත වූ ලෝතුරා බුදුරජාන් වහන්සේගේ ඥානයට අනුයාත විග්‍රහයක් උන්වහන්සේගේ ධර්ම න්‍යායය පිළිපදා සිද්ධ කරන්නේ සරිත් මහ රහතන් වහන්සේ උන්වහන්සේට වැඳ වැඳ උන්වහන්සේ ගැන හිත හිතා උන්වහන්සේගේ ඥානයේ තිබෙන ප්‍රභාස්වරය ආලෝකය උන්වහන්සේගේ ඥානයේ තිබෙන විසිතුරුකම හිත හිතා අපි මේ ඒ ඥානෙන් දැකපු විස්තර කරපු එක තමයි මේ පුළු පුළුවන් හැටියට මේ කතා කරන්නේ මේවා කියනකොට සමහර තැන්වලදී කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් පැහැදිලි අවබෝධයක් පරම අවබෝධයක් භාගික අවබෝධයක් සමහරට හොඳම අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. අපි මේ හැම කෙනාට ඉතාමත් මොහොතින් අවබෝධ වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා. ඉදිරි සතියේක අපි හමු වුණාම නැවත අපි මේ ගැන හොඳට හිතලා බලලා නැවත සාකච්ඡා කරලා අපි ඉදිරි කොටසත් මේ ඉගෙන ගනිමු. අධිපති ප්‍රත්‍ය යටතේ පේලි 10ක් තිබෙනවා කතා කරන්න තේසේ අපි මේ කතා කරේ පේලියක් වගේ මා හතරක් කියලා කොට පහක් විතර වුණා. ඉස්සලත් ඇක්කුවා. නමුත් අපි ඉදිරියේදී අකුසල පැත්තට යමු. ඒක විග්‍රහ කරන්න හැම දිනාටම ධර්ම අවබෝධය, නිවැරදි ධර්මය අවබෝධය සිද්ධ වේවා. නිවැරදි ධර්මය කියලා දෙන උතුම් සත්පුරුෂ, උතුම් කල්යාණ මිත්‍ර ගුණ ඇති බ්‍රහ්ම ලෝකයෙන්, දිව්‍ය ලෝකයෙන්, කල්යාණ ගුණ පුරලා මනුෂ්‍ය ලෝකයෙන් චිත වෙලා ඒ වගේම මිය ගිහිල්ලා අපවත් වෙලා නැවත මනුස්ස ලෝකයෙන් ඉපදිච්ච ඉතාමත්ම ශාසනයක කැපවෙච්ච උතුම් ගුණ තියෙන කල්යාණ මිත්‍රයෝ මේ පින්වතුන්ට හමු වේවා මුණ ගැසේවා දකින්ට ඇසුරු කරන්නට දේවා අසත්පුරුෂ ආශ්‍රයයක් අසත්පුරුෂ සත්පුරුෂ ස්වરૂපය අරගෙන සත්පුරුෂයෝ හැටියට පෙනීවිමින් අසත්පුරුෂයෝ වැඩ කරන්නා වූ අසත්පුරුෂයෝම හමු නොවේවා දකින්ට අහන්ට නොවේවා නියම උතුම් සත්පුරුෂ කල්යාණ ගුණ ඇති උත්තමයන්ගේ දිව්‍ය ලෝකෙත්, ධම්ම ලෝකෙත්, මනුස්ස ලෝකෙත් මේ කල්යාණ ගුණ ඇති උත්මයන්ගේ ධර්මයේම නිවැරදිව පැහැදිලිව කලට වේලාවට මේ පින්වතුන්ට අහන්න ලැබේවා. නියම ධර්මයේ අතරමං නොවේවා. නියම ධර්මයේ හිතට කාවදිලා අධර්මය අධර්මයේ හැටියට තේරුම් අරගෙන ඒක සම්පූර්ණ හිතින් ප්‍රතික්ෂේප කිරීමේ ඍජු බලය, ඍජු කුසල ශක්තිය මේ සත්පුරුෂ ශක්තිය සෑම දිනාටම පහළ වේවා යෝනිසෝ මනසිකාර ගුණය වැඩේවා යෝනිසෝ මනසිකාරයේ තියෙනකොට නුවණින් හිතන්ට පිළිමනකොට මෙනෙහි කරනකොට කලු සුදු හඳුනා ගන්න හොදට පුළුවන් කුසලයේ අකුසලයේ දැනගන්න පුළුවන් සත්පුරුෂයා අසත්පුරුෂයා හොඳට තේරුම් ගන්න පුළුවන් ඒ වගේම හොඳට නුවණින් තේරුම් අරගෙන ධර්මයේ අධර්මයේ තේරුම් අරගෙන ඒ අනුව ධර්ම අනුධර්ම ප්‍රතිපදාවේදී සත්‍විස් බෝධිපාක්ෂික කියන්නේ මොනවද? අධර්මයක් හරහා ධර්ම නමින් බෝධිපාක්ෂික වඩන්ට යන්නේ නැතුව ධර්මයක් හැටියටම ධර්මයේ තේරුම් අරගෙන නියම බෝධිපාක්ෂික ධර්මයක් වඩ아가න මේ පින්වත් හැම දිනාටම සංසාර දුකින් මිදෙලා ඒ ආර්ය උත්තමයන් වහන්සේලා ලෝතුරා අනන්ත ලෝතුරා බුදුරජාණන් වහන්සේලා අනන්ත අපරිමාණ රහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේ නිවි සැනසී අවබෝධ කොටගත්තා. නිවි සැනසී කියාව. නිවි සැනසීමේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙමින් ඒ වගේම ආත්ම සංඥාවෙන් මිදෙමින් දුක්ඛය සමුදය නිරෝධී මාර්ගය කියන ධර්මය තාමත් හොඳ අවබෝධ කරගන්නේ නිවැරදිව අවබෝධ කරගන්නේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය නිවැරදිව අවබෝධ කරගන්න. ඒ නිර්වාණ ධාතුව ස්පර්ශ කළා. ඒ උතුම් නිර්වාණ ධාතුව මේ පින්වත්තුන් සෑම දිනාටම මේ කුසල් බලයෙන් හමු වේවා. හිතට මුණ ගැහේවා. නුවණට ස්පර්ශ වේවා. ඒ නිර්වාණ ධාතුව ස්පර්ශ වීමෙන් සියලු දෙනාගේම දැවෙන්නා වූ සිත් සියල්ලම නිවි සුනිවි සැනසීම සරමතම පස්සේවාස මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා සෑම දිනකටම දෙවියන් සරණ සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අනන්ත ප්‍රමාණකින් ඔබ වහන්සේගේ මේ ධර්ම දානයක්ම වේවා කියලා අපි මේ ධර්ම දානය ඔබ වහන්සේටම අනුමෝදන් කර සිටිනවා ඔබ වහන්සේගේ බලාපොරොත්තු වන ආකාරයෙන්ම සියලු කෙලෙස් නසා ගැනීම සඳහා ස්වාමීන් වහන්සේ අදත් වේලාව බැලුවොත් නම් බොහෝ වෙලාවක් ගිහින් තියෙන නිසා මම හිතනවා අදත් අපිට ප්‍රශ්න වලට නොයා මෙතනින් නවත්තන එක සුදුසුයි කියලා ස්වාමීන් වහන්සේ එහෙම කරමුද ලබ ඊළඟ පාරම ප්‍රශ්න මොකද තිබ්බ සාකච්ඡා කරමු ස්වාමීන් වහන්සේ. එහෙම සුදුසුයි කියලා මම හිතනවා මහත්තයා. හොඳයි ස්වාමීන් වහන්සේ නැවත වරක් වහන්සේගේ පාද නමස්කාර කර අපි පුණ්‍ය ආනුමෝදනා උපද කරනවා ස්වාමීන් වහන්සේ. එහෙමනම් ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ දවසේ සාකච්ඡාව නැත්නම් ධර්ම දේශනය නිමාවටපත් කරන ලෙස ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් පින්වත්නි මේ අපේ පින්වත් දලිත් දඩුවත් මහත්මයා කල්යාණ මිත්‍ර ආධ්‍යාසයෙන් කල්යාණ මිත්‍ර හිතෙන් යුක්තව මේ වැඩ පිළිවෙලක් හදාගෙන බොහොම කාලයක් අවුරුදු ගාණක් මේ වැඩ පිළිවෙල ගෙනලා තියෙනවා. ඒකේ අපිටත් ඉතින් පුළුවන් උපිට කොටස්කාරී වෙලා ධර්ම දානයක් සිද්ධ කරන්න අවස්ථාවක් සැලසීලා තියෙනවා මේ පිළිවෙලට අවස්ථාව අහන්න සැලසීලා තියෙනවා. ඒක නිසා මේ දෙසන්ටයි අහන්ටයි දෙකටම අපිට අවස්ථාව සැලසුනේ ඒ උතුම් කල්යාණ මිත්‍ර අදහස නිසා ඒ පින්වත් මහත්මයාටත් ඒ පොලිසියම දෙනාටමත් ඒ වගේම සං මේක මේ දහම් වැඩසටහනට අනිත් අය කාස් කරගෙන මේ පෙළගැස්ීමේ වැඩි කරන්නා වූ ජනන්ත මහත්මයාට අනිත් ඉදිරිපත් වෙන කල්යාණ මිත්‍ර දින ඇති ධර්මයෙන් අවංක හොයාගෙන යන්නා වූ මේ පින්තුන්ට ලෝකේ මසාගෙන ඉන්නා වූ සත්පුරුෂ සෑම දිනාටම මේ උතුම් ධර්මයේ බලයෙන් ඒ කාන්තෙම සැනසෙල්ලක් වේවා කියලායි කියන ප්‍රාර්ථනා කරනවා. වගේම විශේෂයෙන්ම අපේ දලිත් මහත්යාට නිදුක් නිරෝගී දීර්ඝාස වේවා. ඒ හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවනින්ම සැනසෙන්න ලැබේවා කියලා නැවත වතාවක් ප්‍රාර්ථනා කරමින් පරිසතන අවසන් කරනවා. හැම දිනාටම රත්නත්‍රි පිහිටයි. සාදු සාදු සීලං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලත්තං පස්සිතුම් මන්දිතං වරං සාරිපුත්තාදිත්තේරාණං ආගතං පටිපාටිය සද්ධා සීලං දයාවතං බුද්ධ පුත්තං නමහ සාදු සාදු සාදු ස්වාමීනාස කිසියෝ දරණෝ Thank you.